දැන් කොහෙන්ද ආවේ කෙලස් කියන කාරණාව කෙලස් කියන එක රාග දේශ මොහ සක්කාය දිට්ඨි සක්කා නිරෝධය මේක පිටින් ඇහිදිලා ධම්මාරම්මණයකින් ආප එකක් නේද? එන තීම කියන එකත් ධම්මාරම්මණයෙන් ආප එකක් නේද? එන පිටින් ආප එක දැන් ඒ ඒකකින් නේද? ඒ පිටින් ආපු ධම්මාරම්මණයකින් නේද? නිරෝධනය දුන්නේ කෙලස් නැහැ කියලා. රාගය නෑ, දේශය නෑ, මෝහය නෑ. දැන් උන සක්කාය දිට්ඨිය කියන්නේ මේකයි, ඒක ප්‍රහාණය කියන්නේ මේකයි, ඊළඟට සක්කාය කියන්නේ මේකයි, නිරෝධය කියන්නේ මේකයි කියලා නිර්වචනයක් දුන්නේ බාහිරින් ආපු ධම්මාරම්මණය කිව්ද නැද්ද? බාහිරින් ආපු ධම්මාරම්මණය. ඒ කියන්නේම කෙලෙස් වීමක් නේ. බහිද්දා වික්කිතයක් එක. කිලිටි වෙලා. බලන්න ජීවිතේ අහු වෙන අහුවිල්ල. සම්පූර්ණම ජීවිතය අහු වෙනවා. ඒකනේ බුදුරු පහළ වීම ලෝකේ දුර්ලභ දුර්ලභයි. බුදුරු පහළ වෙන්නේ හැම කාලේ. බුදුරු පහළ වෙන්නේ ලෝකේ බුදුරුන්ගේ ධර්මයකට යොමු වෙන්න පුළුවන් පිරිසක් ලෝකේ ඉන්නේ නැද්ද? එහෙම අය හැම කාලෙම නැහැ. එච්චරට බුදුරුන්ගේ ධර්මයේ ගැඹිරයි, යථාර්ථවාදී, සත්‍යවාදී, ආසාමාන්‍ය අද්විතීයයි. අපට මේ තලු මරන්න අපට මේ සෙල්ලම් කරන්න අර කෙලායක මම ආයත කියලා මේ තණ්හා සංකේෂයට පෙන්නන්නේ කෙලායට මම ඒ කියන්නේ කෙලාය තමයි හිතගෙන තමන්ට ඒ කරුණු අරගෙන තමන්ගේ ජීවිතේ වින්දනය. දැන් ක්‍රීඩාවක් කියන්නේ මොකද්ද? ක්‍රීඩාවක් කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ වින්දනයක් කරන යම් කරුණුවක් මුල් කරගෙන. ටිකට් ගහලා ටිකට් මුල් කරගෙන වින්දනයක්. මේ නැත්නම් වොලිබෝල් ගහද්දී ඒක මුල් කරගෙන වින්දනයක්. ඊළඟට චෙස් අදිද්දී ඒක මුල් කරගෙන වින්දනයක්. ක්‍රීඩාවකින් වෙන්නේ වින්දනයක් ලැබෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? සක්කාය නිරෝධය, සක්කාය දිටි ප්‍රහාණය, ඊළඟට මේ රාග දේශ මොහ දැන් මේ කරුණු අරගෙන මොකද වෙලා තියෙන්නේ? Tamanට වින්දනයක් වෙන විදිහ වැඩක් වෙනවා. Tamanට වින්දනයක් වෙන විදිහ වැඩක්. ඇයි? Tamanට ආවේණයක වූ ස්වාධීනත්වයක් තියෙනවා. Tamanට වින්දනය වෙන විදිහ වැඩක් වෙනවා. මේ මොකද්ද? ක්‍රීඩාවක් කරනවා ධර්මයේ. අරව අල්ලගෙන කියලා ඒත් මම ඒත්. ඒකේ ප්‍රතිපදාත්මකව සිදුවීමට අනුගත වීමේ කෘත්‍ය නෙමෙයි තියෙන්නේ. අන්නර ක්‍රීඩාව වෙනවා. දැන් මොකද වෙන්නේ ඉතින්? ධර්මයක් දන්නවා. කියලා දෙන්නත් පුළුවන්. හැබැයි කියලා දෙන කාරණාව හොඳට තේරුම් ගන්න කියලා දෙන කාරණාවේ කුමන හෝ විදිහකට සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක දෙකිනි ඥානක්න්ති වලට අනුගත වෙන විදිහක් නම් තියෙන්නේ හරි කියන්නේ එතන ධර්මයේ නෑම කියලා තේරුම් ගන්න බැහැරම කරන්නේ ඒකාන්ත නිබ්බිදා පිණිස නැහැ. මොන්නම හරි ක්‍රමයකට හම්බ වෙනවා. සක්කා නිරෝධය කියලා හම්බ වෙනවා. සක්කාදිරි ප්‍රහාණය කියලා හම්බ වෙනවා. එතන දහම නැහැ. එතන ආයේ සද්ධාරුජන සුවාකාර පරිද්දක විඥාන සම්පූර්ණ එතකොට මෙන්න මේ හිත කිලිටු. හිත පිරිසිදු වීමෙන් සත්‍යය පිරිසිදු වෙනවා. ඒ සත්‍යයම කිලිටු. හිත පිරිසිදු වුණාම සත්‍යයම පිරිසිදු වෙනවා. බලන්න ජීවිතේ අහු වෙන සම්පූර්ණම ජීවිතය ඒකනේ බුදුරු පහළ වෙන ලෝකේ දුර්ලභ දුර්ලභයි බුදුරු පහළ වෙන්නේ හැම කාලෙම බුදුරු පහළ වෙන්නේ ලෝකේ බුදුරුන්ගේ ධර්මයකට යොමු වෙන්න පුළුවන් වෙනසක් ලෝකේ ඉන්නේ නැද්ද? එහෙම අය හැම කාලෙම නැහැ. එච්චරට බුදුරුන්ගේ ධර්මයේ ගැඹිරයි යථාර්ථවාදී සත්‍යවාදී අසාමාන්‍ය අද්විතීයයි.